සිරවර්ධන මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ අර මම ධර්මදේශනාවක් YouTube එකේ ඇහුවා මේ ඉස්සර හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් කෝට්ටේ දේවානන්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවක් තියෙනවා රතන සූත්‍රය සම්බන්ධව. එතකොට උන්වහන්සේ එතෙන්දි කියනවා අර ඒ විශාලා මහනුවර ඒ එහෙම විස බවට පත් වෙලා තියෙන්නේ ওই භූත කොටස් වල වෙනස් වීමක් වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ශක්තියෙන් ඒව නිසියාකාරව නැවත හරිගස්සලා කියලා ඒ නැවත තත්වයකටපත් කරා කියලා. ඒ එහෙම වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ දැන් ඔය කියන විදිහට මටත් මේ කතාව තේරුනේ මේ ධර්මදේශනාව අහනකොට. ඔව් දැන් කෝට දේවානන්ද හාමුදුරුවන්ගේ දේශනාවල ගොඩාක් ගත යුතු වැදගත් කාරණා තියෙනවා. හැබැයි උන්වහන්සේ සමහර තැන්වලදී ඒකෙන් අන්තයට ගිය තැනක් තියෙනවා. අර රත් වීම, ශක්තිය, කාන්දම් ශක්තිය ඒව විතරක් මේක පැහැදිලි කරන්න ගිහිල්ලා පටලවාගත්තු තැනක් තියෙනවා. ඒ පටලවාගත්තු තැන තමයි දැන් උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී පැහැදිලි කරනකොට අර චාතුම් මහරජික දේව, තාවතින්ස දේව කියනකොට ඒවා දිව්‍ය තල හැටියට නෙමෙයි නිකන් මානසික තල වගේ විස්තර කරන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම මේ ලෝකේ තියෙන සියල්ලක්ම එකමින්මකින් මනින්න බෑ අපට. එතකොට දැන් ඒකයි මම කිය උන්වහන්සේගේ දේශනාවල ගොඩාක් ගණ්ඩ සුදුසු වටිනා තැන් තියෙනවා. හොඳ පැහැදිලි කිරීම් තියෙනවා. හැබැයි සමහර තැන්වල ඒ පැහැදිලි කිරීමෙන්ම ඔක්කොම පැහැදිලි කරන්න ගිහිල්ලා යම් යම් දේවල් නිකන් නිෂේධ කරපු පටලවපු තැන් තියෙනවා. ඉතින් එහෙම තැන් පටලවා ගන්නේ නැතිව අවශ්‍ය දේ අරගත්තට කමක් නැහැ. ඉතින් ඒ දැන් විශාලා මහනුවර සිද්ධිය ගත්තහම එතන මේ සතර මහා ධාතුන්ගේ වෙනසක් තමයි තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා අපට කියන්න බෑ. එතන අමනුෂ්‍යාත්ම කියලා කොටසක් හිටියේ නෑ කියලා අපට කියන්න බෑ. මොකද එතන තිබුණේ සතර මහා ධාතු විතරයි. එහෙම එකක් නෙමෙයි. එතන සත්ව කොටාස හිටියා. ඉතින් ඒ සත්ව කොටාස වල තියෙන්නේ සතර මහා ධාතුනේ. ඊට අමතරව විඥානය. විඥානයයි මේ භූත රූපයි. එතකොට ඒ ඒ දැන් අපි මේ කතා කරන්නේ දැන් මේවා කොහොමද වෙනස් වෙන්නේ කියලා දැන් අපි හිතමු ලෝධිය වල තියෙන්නේ සතර මහා භූතනේ. ඊට පස්සේ මේ අපේ ශරීරවල තියෙන සතර මහා ධාතු. හැබැයි අපේ ශරීරවලට ලෝධිය ටිකක් හැලුනොත් එහෙම සම්පූර්ණයෙන් අළු වෙලා යනවා ගිනිගෙන. ඇයි ඒ සතර මහා ධාතු තිබුණා මෙතන මිශ්‍රණය වෙනස්. ඒ වෙනස් මිශ්‍රණය එතකොට දැන් ලෝධිය මේ මේ මිනිස්සයා දවන්න ඕන මේ හාමුදුරුවෝ දවන්න ඕන කියලා ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. එතන ධාතු කොටාස විෂම නිසා වෙනස් නිසා ඒක ඒක වෙනත් ස්තරයක් නිසා වෙනත් තත්වයක වෙනත් ප්‍රමිතියක තියෙන නිසා මේකට ලං වෙච්ච ගමන් මෙතන විකෘති වෙනවා. දැන් අර ආප්පේ තිබුණේ දියාරු පිටි ටිකක්නේ. දැන් ආප්පේ ඒ දියාරු පිටි ටික තාච්චියට දැම්මන් පස්සේ තාච්චියට යටින් ගිනි දැම්මන් පස්සේ ගින්නෙන් තාච්චිය රත් වෙනවා. තාච්චියෙන් ආප්පේ රත් වෙනවා. ආප්පේ රත් වෙනකොට ඒක ඇතුලේ තියෙන අර තේජෝ ධාතුව උත්සන්න වෙනවා. එතකොට ඒක තිබිච්ච తත්වය වෙනස් වෙනවා. වෙනස් වෙලා ආප්පයක් හැදෙනවා. තවදුරටත් ඒක තිබුණොත් අඟුරු වෙලා අළු වෙලා යනවා. අන්න ඒ වගේ අර අමනුෂ්‍යාත්ම භාවයන් කියන්නේ ඒගොල්ලන්ගේ සම්මිශ්‍රණය වෙනස්. ඒගොල්ලන්ගේ ප්‍රමිතිය වෙනස්. අපේ ශරීරයයි ඒගොල්ලන්ගේ ශරීරයයි අතර ගොඩාක් පරස්පරතා තියෙනවා. ඒතර අරගොල්ලෝ ලං වෙන්න ලං වෙන්න ඒගොල්ලන්ගේ බලපෑමෙන් අපේ ඇතුළේ මේ රූප කොටාස විකෘති වෙනවා. එතකොට දැන් අපි හිතමු දැන් වෛරසයක් ඇතුල් වෙනවා කියලා කියන්නේ වෛරසයක් ඇතුල් වෙනවා කියලා කියන්නේ ඒ වෛරසයේ තියෙන ඒ මේ රූප කොටාස එකතුව වෙනස්. එතකොට අපේ ශරීරයේ රූප කලාප එහෙම නැත්නම් සෛල හැදිලා තියෙන මිශ්‍රණය වෙනස්. අර අර වෙනස් එක මේක ඇතුළට ආපු ගමන් අර තාජ් ලිපේ ගින්දර වලින් තාජ්‍ය රත් වෙලා තාජ්‍ය ගින්දර වලින් ආප්‍ය රත් වෙලා ආප්‍ය ඇතුළේ විකෘතියක් ඇති වුණා වගේ දැන් අර වෛරසය අපේ ශරීරයට ගිය ගමන් මේක විකෘති වෙන්න පටන් ගන්නවා. ඉතින් ශරීරයට ඇතුල් වුණත් එච්චරයි ශරීරයට පිටින් තිබුණත් එච්චරයි ඒකේ බලපෑම ඇති වෙච්ච ගමන් සම්පූර්ණ ඇතුළ වෙනස් වෙන්න ගන්නවා. එතකොට මිනිස්සු රෝගී රෝගී වෙනවා කියන්නේ මොකද්ද? ඒ අයගේ එතෙක් ප්‍රකෘතිමත්ව තිබුණු වාපිත්සෙම් ආදී විකෘති වෙනවා. විකෘති වෙලා විෂම වෙනවා. ඉතින් මේ తත්වය ඇති උනේ පටවියාපෝ තේජෝ ආයෝ ආදී විකෘතිය නිසා තමයි. හැබැයි එහෙම පැහැදිලි කරන්න ගිහිල්ලා අපි කියනවනම් නෑ නෑ එතන මේ අමනුෂ්‍යය කියලා කවුරුත් හිටියේ නැහැ. එතන තිබුණේ මේ පටවියාපෝ තේජෝ ආයෝ වල විෂමත්වයක් විතරයි කියනවනම් අන්න එතන තමයි එතන පටලවා ගන්නවා එතන. ඒ නිසා එහෙම අගතියට යන්නේ නැතුව කාරණේ ওই විදිහෙන් තේරුම් ගන්න ඒකට උන්වහන්සේගේ දේශනා ගොඩක් උදව් වෙනවා. එහම එතකොට ස්වාමීන් වහන්සේ මේ අමනුෂ්‍යයන්ටත් යම් බලපෑමක් කරන්න පුළුවන් නේද? බලපෑමක් කරන්නත් පුළුවන් මොන බලපෑමක්වත් කළේ නැතත් ඒ විකෘති රූප කලාප දැන් කුෂ්ඨ බල්ලෙක් ගෙදරට ආවෙන් පස්සේ ඌ 아무තෙන් අපිට බලපෑම් කරන්න එනව නෙමෙයි ඌ එන්නේ වැස්සට තෙමෙන්නේ නැතුව මොනවා හරි දෙන දෙයක් කාලා ඌට අනිත් සත්තුන්ගෙන් බේරිලා යන්තම් අර හෙවණක් අසරින්ගගෙන ඉන්න. නමුත් ඌ ආපු තැන ඉඳලා අපිට ගඳ ගහනවා, ඌගෙන් මැක්කො බෝ වෙනවා, ඌගෙන් විස බීජ පැතිරෙනවා. ඊට පස්සේ ඉතින් අපිට ලෙඩ හැදෙනවා. ඌ මේ අපිට ලෙඩ හදන්න එනව නෙමෙයි. එතකොට කෙනෙකුට ඕන නම් වෛරසයක් පතුරවන්න පුළුවන් ලෙඩ හදන්න කියලා. හැබැයි බල්ලා එන්නේ අපට ලඩ හදන්න නෙමෙයි. හැබැයි ඌ ආපහම අපට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අමනුෂ්‍යාත්ම භාවවලට අපිත් එක්කලා මොනවා හරි වෛරයක් පිරිමහන්න තියෙනවා නම් ඒගොල්ලන්ට හිතාමතාත් බලපෑම් කරන්නත් පුළුවන්. හැබැයි වෛර පිරිමහන්න තිබුණත් නැතත් ඒගොල්ලෝ මෙතනට ආපු ගමන් අපි අතර අපේ අපේ සැකස්මයි ඒගොල්ලන්ගේ සැකස්මයි වෙනස් නම් ඒ වෙනස ඒක රාශී වෙච්ච ගම අපි නිසා ඒගොල්ලන්ගේ ශරීර වලට යම් වෙනසක් වෙනවා ඒගොල්ලන්ගේ ශරීර නිසා අපට යම් වෙනසක් ඇති වෙනවා ඒ නිසානේ දැන් ඔය දෙවි දේවතාවෝ කිලි තියෙන තැන් වලට එන්නේ ඒකට කිලි කියන්නේ මොනවද එතන තියෙන විස බීජ විස බීජ කියලා කියන්නේ ඒකේ තියෙන මිශ්‍රණය අරගොල්ලන්ගේ ශරීර වල සැකස්මට පටහැනි විකෘති එතකොට මේකත් එක මිශ්‍ර වෙච්ච ගමන් අරගොල්ලන්ගේ ශරීර වල යම් යම් වෙනස්කම් ඇති වෙනවා සියුම් නිසා අපට අපට විස බීජ අපේ ශරීරගත වුණා වගේ තමයි එතකොට අපිට ඒක ප්‍රතිශක්තිය තියෙන නිසා ඒකෙන් වෙනස් වෙනවා අර ගොල්ලන්ට ඒක උත්සාහයෙන් වෙනස් කරගන්න එතකොට වෙහෙසෙන්න සිද්ධ වෙනවා ඉතින් අන්න ඒ වගේ එතකොට ඒ වගේ තැන් වලින් ඒගොල්ලෝ ඈත් වෙලා ඉන්නවා හැබැයි විස බීජ මොනවා තිබ්බා වුණත් සම්බන්ධ වෙන්න පුළුවන් දේව කොටාස ඉන්නවා ඒවට ඔරොත්තු දෙනවා ඉතින් ඒ වගේ ඔව් භූතාත්මවලට මේ අපට හිංසා කිරීමේ පීඩා කිරීමේ අවශ්‍යතාවයක් හැම භූතාත්මයකටම නැහැ. එහෙම කලාතුරකින් තියෙන්න පුළුවන් මොනවා හරි සාංශාරික වෛරයක් පිරිමහන්න ඉන්න අය. එහෙමයි කියලා ඒගොල්ලන්ට 100ට 100ක් අපිව විනාශ කරන්නත් බෑ. අර පොඩි පොඩි බලපෑම් කරන්න පුළුවන්. හැබැයි ඉතින් හැම භූතාත්මයක් මෙහෙම බලපෑම් කරන්න එනවා නෙමෙයි අර කුෂ්ඨ බල්ලෝ වගේ ලං වෙච්ච ගමන් ඉතින් ඒවෙන් ප්‍රශ්න ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. ඔව් පැහැදිලි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.